ඉතින් අපට අප කියන ධර්ම දේශනා තේරුම් ගැනීමට අපහසු බව අපට වැටහෙනවා. අප කියන ධර්ම දේශනා අතරින් ඒවා අවබෝධ කරගන්නේ ඉතාම අසලස්සක් පමණයි. මේ ධර්ම දේශනා අතරින් ඒ කියන ධර්මයේ අත්දැකීම් හතර පහ දෙනෙක් පමණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තිබෙනවා මේ ධර්මෝන් පස්සකේ සෝමන් පස්සකේ කියනවා. යම්ෙක් මගේ ධර්මය දැකිනවා නම් ඔහු මා දැකිනවා. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඒකෙන් මිනිස්සේ වශයෙන්ම ගමන් කරන විට මිනිසුන් ගන්නන්නට බෑ. අද මේ දේශන දැන් අප කතා කරන්නේ නැහැ දේශනාව ගහදී බාහම සූත්‍රයේ එහිදී මේ දේශනාවට ප්‍රකාශ කර පුත්තු සාන්ත වැඩි සමාජවත් දේශනාව අවසාන වනසේකම මේ බුදුරජාණන් වහන්සේ නේද වැඩිමෝ කියන කවෝද කරන්න බැහැ. දින බෝසුන කියන වනයේත බුදුරජාණන් වහන්සේ වැඩි වනෙහි හිටිය අනුරුද්ධ ස්වාමීන් වහන්සේලා එතන බුදුන් වහන්සේලා කියනවා. ඒක බලන්න හිටපු ඒ සත්‍යකාරයවතෙන් හිටපු පුද්ගලය බුදුරජාණන් වහන්සේ ඒ බෝසුන වනයේට ඇතුල් වෙන්න හදනකොට වැරැක්කෝ. යන්න එපා මහණෝ වනයේ ඇතුළට ඕකේ හොඳ විවේකයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ විවේකයට බාධා කරන එක කොහොම යන්නත් එපා යන්නත් එපා කියන බුදුරජාණන් වහන්සේ වැළැක්වුවා. ඒ බුද්ධලයට තේරෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ විවේකයේ කොහෙන් කසියෙන් ලකතර නොකරන බව. දැක්කොත් බැලුව බැලන. අර ඇතුලේ වැඩි හිටපු අනිත් ස්වාමීන් වහන්සේලා ගන්න අය සාමපතිය වැඩ කරනවා. විවේකයෙන් ඉන්න එකට බාධා කරන දෙස්පා කියන එකයි ඒ පොඩ්ඩක් කතා කරගෙන යනකොට විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙනවා බොරු කතා නෙවෙයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වුණත් මේ ස්වරූපයෙන් දකින විට කෙනෙකුට හඳුනාගන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ අඳුරගන්නට නම් යෝ ධම්මං පස්සට යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයේ හදවත තුළින් සමාන ප්‍රත්‍යක්ෂ කොට අත්දකින්නට ඕන. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කවුද උන්වහන්සේගේ ධර්මයේ කුමක්ද කියන කවබෝධය. මේ අප කියන ධර්ම දේශනා අත්දැකීමේ මෙහි සිටින හතර පහ දෙනෙක් පමණක් බව නැවතත් ප්‍රකාශ කරනවා. අපට කියන්නට තියෙන එකම දෙයයි යෝ ධම්මං පස්සදී සෝමං පස්සති කියන එක. කවරේ ප්‍රාණයෙන් දැක්කකින් අපිට සම්මත. හොඳයි දැන් අප මේ දක්වා ධර්මනිස්කාර භාවනාවේදී පටලිවාදී දහස කොටස් 30 ආසෝ දහස කොටස් 3 භාවනාවට යනවා. අද ඉතිරි කොටස් ප්‍රකාශ කිරීමයි සඳහන් කරන්නේ. මේකත් මේ අප ප්‍රකාශ කළේ කොහොමද? හොම්බෝ හොම්බෝ කියන මේකත් මේ හොම්බෝ කියන එක ප්‍රකාශ කරන නිසා අද ඊළඟට කියනවා නම් ලෝහිතාව කියන එක. නේ. සුදුදේ. අපේ ශරීරයේ ප්‍රාණාභාවය රඳාගත අවස්ථා ගැනීමට මේ අපගේ අංග ප්‍රසංගාන ක්‍රියා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඉන්ද්‍රියන් යථා පරිදි ක්‍රියාත්මක වීමට ඉතාමත්ම අවශ්‍ය වෙන උපකාර වන ආපෝදාහක කොටසක් තමයි මේ මේ කියන්නේ. මේ වේදනාවනේ නැත්නම් එහෙම අපට මේ අංග ප්‍රසංග ක්‍රියාත්මක කරන්න බැහැ. අපි අපි උදාහරණයක් කතා කරනවා අතට දැනෙන දේ ගැනීම නතර වුණා නම් එහෙම අපි කොටෙක් උත්සාහ කළත් අත ක්‍රියාත්මක කරන්න අපට අත ක්‍රියාත්මක කරන්න බැහැ. පාදයේ යන අනිත් අංග ප්‍රශ්න දේවල්. අපි ඇහැටම අප රූප බලනවා ඇහි චක්කු විඥාන සිට ඇති වෙන අපට ඕන විදිහට ඇති කරගන්නට පුළුවන් කියලා අපි වැඩ ජවබෝධයක සිටියත් ඇහැට බලන දේ හරියට නිසපරිදි බලන්නේ නැත්නම් අපට රූප දකින්න සිත් ඇති කරගන්න බෑ. කනට ශබ්ද ඇසෙනවා අපි අසන අපි හිතනවා අපි අසනවා මම අසනවා කියලා. විශේෂයෙන්ම ඒ ඉන්ද්‍රිය කරා ගන්න මේ හරියන්නට සංස්කරණය වන්නේ නැත්නම් අපට අසන්නට බෑ. ශරීරයේ තියෙන සිත් කොටස් වලට සිත් ඉන්ද්‍රිය ධර්ම වලට මේ තත්ත්වයේ ලෙසින්ම බලපානවා. ඒ ඉන්ද්‍රිය ධර්මයන් මේ ශරීරයේ තියෙන කොටස් මේකයි ක්‍රියාත්මක කරවන්නේ මේ රුධිරය මගින්. අපි මේ රුධිරය ආපෝ ධාතු කොටසක් ආපෝ ධාතු කොටසක් කියලා දීපත් කිරීමට වඩා අවශ්‍ය වන්නේ මේ රුධිරය තුළ සිදුවන ක්‍රියාවලිය දැකලා සත්‍ය වශයෙන්ම මම කියලා මගේ කියලා ආත්මය කියලා ගන්නට බල කිසිවක් නැහැ මේක හේතුඵල දෙකක් කියන අවබෝධය ඇති කරගැනීමයි ඒකයි ඉතාම වැදගත් වන්නේ අපට ඕනෑ විදිහට හසුරවන්නට පුළුවන් කයක් නෙවෙයි මේ මත මේ සාමනිය මත සිදුවන දෙයක් අපට ඕනෑ විදිහට ඇති කරගන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් මොලේට ගමන කරන මේ ධාවනය తాවකාලිකව ලතර වොත් අපිට කිසිවක් හිතන්නට බැරුව යනවා. මා පැහැදිලිවම කායෝප වශයෙන් මන්ත්‍රණ දෙයක් කියවා ප්‍රකාශ කළේ. ඒ කියන්නේ අප කල්පනා කරන්නේ මම හිතනවා මගේ වාක්‍ය හිතනවා මට හිතන්නට පුළුවන් කියලා. ඒ නැහිතුවට මේ දේශාවලිය නිසකණි සිද්ධ නොවනවා නම් එහෙම අපේ සිට අපට ඕන විදිහට හසුරවන්නවත් බැහැ. මේ විදිහට අපිට හරියට මේ දේශාවලිය තුළින් සිදුවන ක්‍රියාවලිය අවබෝධ කරගත්තොත් අපිට පැහැදිලි වෙන්න පුළුවන් වෙනවා මේ ආත්මීය සංකල්පය බිඳෙන්නේ. ආත්මයක් ඇත කියන වැරදි අවබෝධය අතහැර දැමීමට. එනිසා මේ කොටස වඩා වඩා තව තවත් හඳුනන ප්‍රබෝධ කරන්නට ඕන. අපි උපදිනකොටම අන්නේ ශරීරයේ ලේපන්නේ භාගයක් පමණ නිදෙන. සාමාන්‍ය මානසිකයේ මොනියකමකට අනුව ලේපන් 7-8ක් 9ක් 10ක් පමණ ප්‍රමාණයක් තිබෙනවා. පාංකාවේ සාමාන්‍ය තත්ත්වයේදී ලේපන් 6ක් 7ක් පමණ තිබෙනවා. මේ අයත මතකයේ තියෙන වස්තු විද්‍යාව කියන කොටස තියෙනකොට ඇතුළේ දුර කොටස විස්තර කරන විට ඒ අසමතුල තුළ මේ නිපද වෙන බව අපසානයෙන් ප්‍රකාශ කළා. මේ දේවල තියෙනවා සතු අනුසහ කුඩු අනු පක්ෂානුසාරයේ කාණ කියලා කොටස් දෙකක්. මේ කොටස් දෙක ශ්‍රේෂ්ඨා වෛද්‍ය නැත්නම් රෙඩ් ප්‍රොෆෙසර් කෙන් වයිට් ප්‍රොෆෙසර් කියන වචනේ වචනේ පාවිච්චි කරන අන්න මේ කොටස් ඔක්කොම මේ ඇට නිදුම තුළ නිපදවන්නට පුළුවන්. විශේෂයෙන්ම වැඩිම පුද්ගලයෙකුගේ හිස් කබලයේ තිබෙන ඇතමුදුල තුලක්, ඉලයට තුල තිබෙන ඇතමුදුල තුලක්, කොඳුරට තුල තිබෙන ඇතමුදුල තුලක්, කලවවල තිබෙන ඇතමුදුල තුලක් මේ සතු සහ සුදු දේවල තිබෙන අණු කොටස් නිෂ්පාදනය වෙනවා. මොනසේ ළමයිකගේ අලු ශරීරයේම තියෙන ඇට කොටස් වලින් මේ ලෙඩ දෙන්න සිදුවනවා සිදුවනවා. මේ සතු සහ සුදු අණු වලට අමතර මේ අම ඒ අණු දෙකම ඇටමැදුර තුළ නිපදුනාද සුදු සෛල පමණක් white cell කියන කොටස පමණක් අක්මා සහ අඥාතය තුළ නිෂ්පාදනය වෙනවා. මෙන්න මේ තුළින් සිදුවන ක්‍රියාවලිය අපිට හරියට අවබෝධ කරගෙන කරගන්නට පුළුවන් නම් අත්‍යන්ත ඒක ඉතාමත්ම උපකාර වෙනවා තමයි භාවනාවට විශේෂයෙන්ම මේ ආත්ම සංකල්පයෙන් ඉගෙන ගන්න. මේ වලින් තමයි අපි ගන්න ලබන ආහාර ශරීරයට පුරා ගන්නවා. අප ගන්න ලබන ආහාර වල සතෝජා කොටස් බඩවැල් තුනෙන් අක්මාල් කර ගමන් කරන්නේ සුඛයේ තුලින්. අප ගන්න ලබන ආහාර වල ඉවත් නිය යුතු ශරීරයේ තිබුණු අනතර දායක දෙයක් කොටස් ශරීරයෙන් පිටකිරීම සඳහා වකුගඩු කරා ගෙන යන මේ සංස්කරණය තුළින් අපේ ශරීරයේ පැවැත්ම සඳහා ඔක්සිජන් වායුව නිරන්තරයෙන්ම අවශ්‍යනවා. අපි ආස්වාද කරන විට ගනුදෙනුනේ ඔක්සිජන් වායුව මේ ශරීරයේ පුරාම පතුරවා හදින්නේ මේ මේ සංස්කරණය තුළ මේ දහමනය තුළ. ඇයිලතලදී දෙවි යනනේ මේ ඔක්සිජන් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුවක් බවට පත් වෙනවා ඒක පිටවන්නේ මේ මේ සංස්කරණය සිදුවන නිසා වෙන හැටි. ඒ වගේම මේ ශරීරයේ මේ ආකාර ග්‍රන්ථියෙන් කියන බලන්නා වූ විවිධ ආකාර හෝමන ශරීර ගතේන මේ ශරීරයේ පුරා දිවයන්නේ දේහධාරණය මනි. මේ ආකාර කෝටින් වර්ග විචින වර්ග ශරීරයේ භූමිය කොටස් කරන ගමන් කරන්නේ මේ සංසර්ණය සිදුවන නිසා. අප ගන්න ලබන රෝග වලට ගන්න ලබන දිනේ මේ නියම ස්ථානයේ කරා ගමන් කරන්නේ මේ ප්‍රතිනේ ධාවනය කරන්නේ ඒ කාමතරව අපගේ ශරීරයේ විකෘතිය ඇතුළු අපගේ ශරීරවල විකෘතිය ඇතුළු නැතිවම නැතිවම සඳහා අවශ්‍ය වෙන ඇන්ටිබොඩි සංහඳුන්වන කොට ශරීරය පුරා ධාවනය වන්නේ මේ කුසල සංස්කරණය නිසපයිද සිදුවන විට පමණයි. මේ විදිහට මේ අපගේ ශරීරයේ පැවැත්ම සඳහා මේ කුසලය ඉතාමත්ම අවශ්‍ය වෙන ධර්මයක්. අපේ ශරීරය හසුරවන්නට පුළුවන් මේ තිබෙන්නේ ක්‍රියාත්මක කිරීමට පුළුවන් මේ තිබෙන්නේ ඉන්ද්‍රියන් එක පරිදි ක්‍රියාත්මක වන්නේ මේ සුදුදේ මේ අන්දම සංස්කරණය වන නිසා. නැත්නම් අපට කිසිවක් කරන්නට බෑ. මේ විදිහ සංස්කරණය తాවකාලික වශයෙන් අඩාලුව අපට අපගේ අංගකසන ක්‍රියාත්මක කරන්නට බෑ. මේ අය අතපය නමාගෙන වාඩි බොහෝ වෙලා සිටින විට මේ විදිහ සංකරණ අඩවියම නිසා අඟ පිළිවෙලක් තියෙන Tamanට කොච්චර යන්නට ඕනේ කියලා සිතුණා. කොච්චර චිත්ත ප්‍රිය වායෝ දහතු කියන ඒවා ඇතුළුණා. අඩිය උසල ඇවිදින්නට බෑ. ඒ දේ ධර්මයේ විසිපරණ සිදුවන තේ. මෙයම මේකට තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕනේ මේ ශරීරය මට ඕනෑ විදිහට පවත්වන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. මේ සිත මට ඕනෑ විදිහට ඇති වෙන සිතක් නෙවෙයි. මොලේට මේ ධාවනේ නතරව ගමන් සිටීමේ සිතන්නට බැරි වෙන සමහර විට කොමාවෙන් බරපතල ප්‍රමතක් වලටපත් වෙලා මාස ගණන් ඔහේ වැටුණාට වැටිලා ඉන්නට සිදුවන්නටත් පුළුවන්. මෙන්න මේ මේ අරමුණයි අප දැන් අද භාවනාව කරන්නට යන්නේ. මේ මේ අරමුණු කරමින් භාවනාව කිරීම තුළින් අතිවිශාල සමාධියක් ඇති කරගන්නටත් පුළුවන් වෙනවා. විශේෂයෙන්ම අප කියන ධර්මයන් අත්දකින සීක දෙනා වෙනුවෙන් ඒ කොටසත් අප ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ වාන දහසක් මතින් කියනවා. හොඳයි දැන් කවුරුන් භාවනා කිරීම සඳහා සූදානම් වෙනවා. ඉති වත්තා කායේ දුක්ඛං ආපෝදාතු එමත් මෙන්න කායේ කායේ අත්තින් ඇත ලෝහිතං ආපෝදාතු ලේනම් දෝ ආපෝදාතු කොටස සමහර අය මේ අත්ති කියනක අත්ති කියලා වැරදියට උච්චාරණය කරනවා අල්ලාන අල්සයන් මාර්ගන කියන අක්ෂි කියන්නේ ඇත කියන එක අල්ලාන අල්සයන් මාර්ගන කියන අක්ෂි කියන්නේ ඇත කියන එක. කාලය ගැන හතර දැනුමක් අප කාටවත් නැහැ ඒක නිසා ඒවට දුක් පාරන්නට වැඩක් නැහැ. අත්ථේ සමස්තන කායේ ලෝකං ආපෝදාසෝ මෙන්න ශරීරේ දේනෝ ආපෝදාසු කුසකරණත මුළු ශරීරය පුරා විහිදෙන දේ ධාතුව ගැන දැන අවධානය යොමු කරන්න. ශරීරයේ වියන හැම සිත් ලොම් ඇනසන් හරන අනුසෑම තැනකම මේ දේ තිබෙනවා. හෙද්දක් වතුරෙන් තුනෝ සතු මුළු හෙද්ද පුරාම එකතන ගතිය වතුර ගතිය කියනාසේ මුළු ශරීරයේ පුරාම මේ වගේ සිත් වර්ධනය මුළු ශරීරය පුරාම නිදහවණය වෙනවා. මේ දෙක සාධාරණ කරන්නේ. මේ පුදුම නාම තුළින් මේ භාවනය සිදු වෙනවා. එසේ සිදු වුවත් මේ මේ බව දන්නේ නැහැ තමා පුදුම නාම තුළින් ගමන් කරන බව. පුදුම නාම දන්නේ නැහැ තමා තුළ මේ ගමන් කරන බව. බටයක් නිගේ වතුර ගමන් කරනවා වගේ. බටේ දන්නේ අතුලෙන් වතුර ගමන් කරනවා කියලා වතුර දන්නේ බටේ ඇතුලේ වතුර ගමන් කරනවා කියන්නේ. දේවල් අපි දේවල් කියලා ප්‍රකාශ කළාට මේ දන්නේ නැහැ ඒ අපි ප්‍රකාශ කරන බව. අපේ සිිතේ ඒ හැඟීම පවතිනවා. ඒ දෙස දැන් බලන්න මෙන්න මේ ඒකේ පාඩියේ තිබෙන ආකාරයට කොටසක් අක්ෂරිකම ඒකට සංඥාවක් කළා කියනවා. මේ මේ මේ කියලා අපි හඳුනා ගන්න. ඒක සිිතේ තියෙන සංඥාවක්. මෙන්න මේ ආපෝ ධාතු මාත්‍රයක් සත්‍ය වශයෙන් මේ කියලාදයක් නැහැ. බලාගෙන යන ආපෝ ධාතු මාත්‍රයක් මේ ලේවන තිබෙනවා කැස්මා කියලා කොටසක් ඒකේ 90ක්ම වතුර තිබෙනවා. ආකෝධහත කියලා දැන් හඳුනා ගන්නවා. නමුත් මේ ඒ බව දන්නේ නැහැ. මේ මට ආකෝධහත කියලා මම එහෙම ප්‍රකාශ කරනවා කියලා. මේ හිතෙන් මවා ගන්නා දේවල් කියන අවබෝධය හිතෙන් ගොඩනම් ගා ගන්නා සංඥා කියන අවබෝධය ඇති කිරීමට මෙලෙස කටයුතු කරන්නේ. හිත මත ලෝකේ රඳා පවතිනවා ලෝකේ අයින් කරනවා සිතෙන්. හිත නිසල වෙනවා සිතේ තියෙන අන්තිම කාරණාවක් ඉවත් කරලා නිවන අරමුණු කරනවා. ඒ සඳහායි මේක කරන්නේ. ආපෝදන තෝතිය අපි ප්‍රකාශ කරනවා නමුත් ඒක දන්නේ නැහැ දිනු. දේවලක ආපෝදාතේ කියලා ප්‍රකාශ කරන බව. දැන් හොඳට බලන්න ශරීරයේ පුරාලේ දහවණය වෙනවා. ඒකට දේ කියන බව දන්නේ නැහැ. ආපෝ ධාතු කියන බව දන්නේ නැහැ. ඒක අපේ හිතේ තියෙන දෙයක්. මේ දේවල පාඩු ඔහි දමන කරනවා. ඒක දැන් දක්වනවා. ශරීරයේ ඇතුළත තිබෙන මේ දකින්නට බැන්නා නම් ලක්ෂ්‍ය තුනක් ප්‍රයත්න කරනවා මේ විදිහේ දේ බලනවා ඒක දැනවත් හිතලා දැන් මෙන්න මේ දේ බලනවා ඒ කියන්නේ නෑ ආපෝදාවට කියන්නේ නෑ ඒක පාඩේ උත්පතකින් වතුර ගණන්නාසේ ගණන අපේ සිිතේ මෙලෙන් සංඥා ඇති වෙති නැති නැති යනවා ආපෝ ධාතුවට අමතර තවත් ධාතු කොටස් තියෙනවා. මේ ධාතු කොටස් සමානවට ඇති බව මේ දන්නේ නැහැ. ඒ වල පඨවි ධාතුව තියෙනවා ඒ පැතිරෙන බාහක පසුව සිදුවන්නේ ඒ පඨවි ධාතුව අධික වීමයි. එහෙනම් හේතු ධාතුව තියෙනවා එදා මම ප්‍රකාශ කළා මට කැටි නැහැ. වායු ධාතුව තියෙනවා මේනම් ක්ලාපෝ ධාතුව තුළ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඉතුරු ධාතු කොටස් ඇති බව ආපෝ හැට ඉතුරු ධාතු කොටස් ඇති බව ඒ නේනම ක්ලාපෝ ධාතුව ගන්න ඒ දෙක දැන අවධානය යොමු කරන්න. මෙන්නේ වෙන මේක කියන පඨවි ධාතුව මෙන්න. ඒ තේජෝ දැක්ලක් තියෙනවා හස්තැන් තියෙන ස්වභාවයක්. ඒ කුණුකන ස්වභාවයක් තියෙනවා වායෝ ධාතුව නොදෙන් දෙන්නෝ අන්‍යෝ ධර්ම එකිනෙකට උපකාර වෙන පවතිනවා. නමුත් ඒ කිසිවක් දන්නේ කිසිම ධාතු කොටසක් දන්නේ නැහැ. තමා අනෙක් ධාතු කොටස් වලට උපකාර වෙන පවතින බව. මේ දේ නිරන්තරයෙන්ම වෙනස් වෙන ධර්මයක් අනිත්‍ය ධර්මයක්. සියලුක් නිවැරදිව දැනගත්තේ කියන්නේ මේ ක්‍රියාවද මේ දේ දක්වන මේ මේ ක්‍රියාවක ඒ කියන්නේ මිලිමීටර එකක සතුටයිල ගණන ලක්ෂ 50ක් තිබෙන බව ලෙස ලක්ෂය ලැබුණා ලක්ෂ 50ක් තිබෙන බව විද්‍යාඥයෝ සාගෙන තිබෙනවා. ඒ ලක්ෂ 50 ඇතුළෙන් ක්‍රජු ධන නිවිමිතියක් තුළ තිබෙන රටසයිල ලක්ෂ 20ක් සෑම තත්පරයකම ඇති වෙනවා සෑම පත්‍රයක නැති වෙනවා කියලා විද්‍යාඥයෝ සාගෙන තිබෙනවා. එකක් කල්පනා කරන මේ පුංචි වේගයකින් අනිත්‍යය යනවාද කියලා. එක තත්පරයකට 20 ලක්ෂයක් රටසයිල එකතු වෙන්නේ මිලිමීටරයක් තුළදී ඇති වෙනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත ඇති වෙනවා ඇති ඇති නැති නැති මෙලෙසින් මේ දේ අනිත්‍ය යනවා ඒ මේ වල ගමන් කරන චෙස් කොටසත් එලෙසින්ම නැති වෙනවා සෑම දවසම එක විදිහට පවතින්නේ එබැවින් මේ අනිත්‍ය ධර්මයක් මේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය ධර්මයක් කියලා අපි වටහා ගත්තේ අපගේ සිටින දේවලින් නෙවෙයි මේ අපට උපකාර වන අය සිටින සිටින සිටීමට දැන් මේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය තනහිට දකින්න ඒ අනිත්‍ය කියන සිත දැන් දකින්න මේ දේ තුළින් විශාල දුකක් ලැබෙනවා. මේ විසීම තුළින් නිස්කාකාර රෝග පීඩා වලට අපව බඳිනවා. මේ අනුගීම තුළින් නොඑක් රෝග ඇති වෙනවා. සමහර විට මුඛේමියා වෙන කවදාවත් දුකන නැති මරණය ස්ථාන්තින්ම ළඟා ලබා දෙන රෝග පීඩා මේ දේශයෙන් සිදුවෙනවා. එම දේ එම නිසා සැපක් වන්නට පුළුවන් දෙයක් නෙවෙයි ඒකාන්ත වශයෙන්ම දුකක්. ඒක දැන් අවබෝධය නැතිවට බලන්න. මේ දේ දුකක්. අපේ යන්නේ මේ කොටස් බලන්නත් වෙන ඉලකට ගිය පොඩි තරම් සිතන දුකක් ඇති වෙනවා කියලා හිතනවා. මේ දුක විශේෂ අවධානය යොමු කරන්න ඕන මේ අනාත්මය කියන කොටසට. මේ අර කලින් කියවාසේ ආපෝ ධාතු අධිකෝ ධාතු මාත්‍රයක් පමණයි මේ ධාතු මාත්‍ර සත්‍යකාත්මයක් වන්නට දැනෙන්නේ මේ මොකද ගන්නේ අපි බාහිර වශයෙන් ගන්න ලබන ආහාර වලින්. බාහිර ආහාර පඨවි ආපෝ තේජෝ වායු ධාතු ඒ තුළින් උපදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු ධාතු ඒ අනාත්මයි තමන්ගේ ආත්මය කියලා ගන්නට හේතුවක් නෑ. එන්නේ ලේනිසා අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන ශරීරයේ නිවිය පවතින ඒකක් තනාන වශයෙන් දැන් දකින්නට ඕන. අපි අතපය ගහකට කරනවා, මෙහාට කරනවා, අතපය ක්‍රියාත්මක කරනවා, මේක වැඩ කරනවා. මේ සෑම දෙයක්ම කරන්නට පුළුවන් මේ දෙන්නේ අර මාකරණ සිිතේ ඒකේ අංගපසන කරා ලේතහවණේ සිදුවන නිසා පමණයි එහෙමනම් මේ ලේතහවණේ මත සිදුවන හේතුඵල දෙකක් මේ අපගේ කාර්ය ක්‍රියාවලියයි අපි ඇහි පහළවන සිත මම කියලා ගන්නවා නමුත් ඇහැට බලන දේ දහවණය නතර වුණොත් ඒ මම කියලා ගන්න ඒ සිත අපට ඇති කරගන්නට බැරි වෙනවා. එහෙමනම් ඒක හේතුඵල දෙකක්. අනේ පහළවන සිත මම මගේ සිත මට ඕනෑ විදිහට පවත්වන්නට පුළුවන් ධර්මයක් කියලා අප ගන්නවා. නමුත් ඒ කන තුල ඒ ඉන්ද්‍රියට බලනදී හරියට සංස්කරණය වන්නේ නැත්නම් සෝත විඥානය අපිට ඇති කරගන්නට බෑ. ඒ සෝත විඥානයේ හේතු නිසා ඇතිවන ඵලයක් පමණයි හේතු ඵලයක්. එනිසා ඒකක්වත් නොවන්නට බෑ. මේ පහළ වන සිට දහන විඥානයක් එලකයි. දිවේ පහළ වන සිත දිවා විඥානයක් එලකින්මයි. කයේ පහළ වන සිත කාය විඥාන ඒකත් ඒ වගේමයි. මේ කාය විඥාන අපට ඕනෑ විදිහට ඇති කරගන්නට පුළුවන් ධර්ම නෙවෙයි. මේ ධර්මයේ සම්පූර්ණ නතර වුණා නම් මේ කායේ ලම්භික කොටසකට ඒක අක්ෂීය භාවයට සත්‍යය. නැත්නම් අස්වානික භාවයට සත්‍යනා. එහෙමනම් ඒ විඥානත් ආස්න වන්නට බැහැ. මේ දේශනාත්මයි දේශන ක්‍රියාත්මක වන මේ ශරීර පූර්වත්තනාත්මයි. දේශා ඇතිවන විඥාන නාම ධර්මයි පරිසාන දෙන්නාත්මයි. ඉතින් ලේඛය තමයි මුළු ශරීර කෝඩුවම තමයි රූපස් කන්නේ. ඒක දෙස දැන අවධානය යොමු කරන්න. එන්න මගේ රූපස් කන්නේ. මේ සහිත සමාධිය මුළු ශරීරයේම රූපස් කන්නේයි. ඉතින් තමයි රූපස් කන්නේ දෙක බලන්න. ඒක දකින මේ සිත නාමස්කන්ධයේ දකින සිත දෙක සිතින්ම බලන්නේ නමක. මේ දක්වා මේ මේ අරමුණු කරමින් අපි භවනා කරගෙන තුනා ඒ ඒ තුළදී ඒ කාලය තුළදී ඇති වුණා නම් සංඥාවක් දේශයා හඳුනා ගැනීමක් ආකෝ දහස් වශයෙන් හඳුනා ගැනීමක් ආදී වශයෙන් යම් කිසි සංඥාවක් දැනිත වුණා නම් ඒ සංඥා දැන් නිමිතික දැනෙනවා. ඒ ආරමුණු කරමින් භාවනා කරන විට සිතේ යම් කිසි මඳහත් වේදනාවක් දැනිත වුණා නම් ඒ මඳහත් වේදනාවලුත් නැත්නම් කායික දුක් වේදනාවක් දැනෙන්න උනා නම් ඒ කායික දුක් වේදනාව දුක් දැනෙන්නේ නැහැ නිරුද්ධ වෙනකොට. නැති බව දකින්න. මේ අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී වශයෙන් සම්මස්තණය කිරීමේදී යම් කිසි සිතේන පරම්පරාවක් ජනිත වූවා නම් ඒ සිතේ ඇතුළු ගමන නැති ගියා දැනුම් ශේෂ වෙන්නේ නැහැ. මේ අරමුණු කරමින් අපි භාවනා කරන විට යම් කිසි විඥානවල සිත තුළ ප්‍රවතුනා නම් ඇති වුණා නම් ඒ විඥාන වගේම අනිකුත් විඥාන ඇති වුණා නැති වුණා. මේ භවනා කිරීමකට ප්‍රකම්මවත් මොහොතේ සිට මේ දක්වා යම් කිසි වේදනාවක් යම් කිසි සංඥාවක් යම් කිසි සිතෙන් ලක්ෂිත සංස්කාරයක් විඥානයක් පහළ වුණා නම් ඒ සියල්ලම දැන නැහැ මුළු දෙවියන් ප්‍රශ්නාමස්කන්ධයේ චේතන වී හිම වීමයි ඒ කලින් පැවතුණු නාමස්කන්ධයේ මමයි මගේ ආත්මය කියලා හිතුවා නම් දැන් මේවා නිරුද්ධ වී ගොස් ඇති නිසා ඒ කලින් සිටි මම බවට මගේ ආත්ම භාවයේ මොකද සිදුවේ යුත්තේ ඒ ආත්ම භාවය දිනුනොත් නිරුද්ධ වී ගොස් දැන් මෙන්න මේ මේ දේසිත මුලඟ මෙන්න මේ රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය කියලා. වඩා රූපස්කන්ධයේ දෙකක් ඊළඟට නාමස්කන්ධයේ දෙකක් වර්තමාන ස්නේහ ක්‍රියාත්මක කරන නාමස්කන්ධයේ දෙකක් බලන්න බලන බලන පිට එතනම එතනම නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනවා. මෙන්න රූපස්කන්ධය එන්න නාමස්කන්ධයේ මේ රූපස්කන්ධයේ දැක්ක සිට සමහර අනුකුත් නාම ගන්න. නැවත රූපස්කන්ධය බලනවා නැවත නාමස්කන්ධය දෙස බලනවා කලින් මේක ඇතුළු නාමස්කන්ධය දෙවන වෙලට බලන විට නැති වී යනවා තුන්වන වෙලට බලන විට දෙවන වර ඇතුළු නාමස්කන්ධය නැති වුණා හතරවන විට හතරවන වර බලන විට තුන්වන වාරයේදී ඇතුළු නාමස්කන්ධය නැති වී ගොස් මෙලෙසම බල බලා සිටින්නට කියලා සිතින් නොදැන කරන්න දෙක ස්ථාන කරන්න. අප කියන ධර්මයේ අත්දැකීමට පුළුවන් හතර පහ දිනාවේදී මේ කොටස් කියන්නේ අනලය නාම රූප වෙන්කර කර ඇති වෙන ශූන්‍යතාවය අත්දැකෙන උත්සාහ ගන්න පිටපාලනයකදී. මේ නාම රූප වෙන්කලාන වෙන් කරාට පස්සේ යම් සමාධියක් ඇති වුණා නම් ඒ සමාධිය දැන් හදවත ළඟට ගන්න හදවත තුළට ගන්න. දැන් කාන්තා පස්සේ වම් කකුල දෙකත් තියෙන පස්සේ දකුණු කකුල දෙකත් අවධානය යොමු කරනවා. ඒ ක්‍රමයෙන් අගලෙන් අගල වමින් නැත්නම් අගල බාගෙන් බාගෙ වගේ ක්‍රමයෙන් හදවතේ සිට පාදාන්තය දක්වා මේ කොටසේ ලේ නැහැ, ලේ නැහැ, ලේ නැහැ, ලේ නැහැ ඒ විදිහට සිට සිතා ගන්න පදල දක්වා. එකපාරට නෙවෙයි සිටින් සිට ප්‍රමාණිකව කාන්තා පක්ෂයේ වම් කකුලේ දෙස සීලම් පක්ෂයේ දකුණු කකුල දෙස. ඒ දෙක නැහැ. දෙය නැහැ. දෙය නැහැ. ඒ දෙක දෙකම නැහැ. පාදයට දැනෙන අදහස පතුරවන්න පාදයේ ඇතුළෙන් මොකක් හිත යන මෙන්න මෙහෙම තියෙනවා මොකද සමාධියට පත් වීමටයි මානෙ යන්නේ. ඒක සාහදීම කරන්න. දැන් කාන්තා පස්සේ වම් මත දෙසක් තියෙන පස්සේ දකුණු මත දෙසක් අවධානය යොමු කරමින් ඒ මුල සිතාට දක්වාම ලියන්නේ සිතෙන සිත දුවන ආකාරයේ අධ්‍යයනය සතට ඒ මානසිකාරය යොමු කරන්න. අනෙක් පැත්ත දකුණ හොවන. දෙන්නේ නැහැ, දෙන්නේ නැහැ, දෙන්නේ නැහැ. පුදුමාරිතේ පසුපස්සේ කෙළවරේම සිට කිසිම හිසක් දක්වා පහත දෙවියන්ට යන්න දෙන්නේ නැතිවම සුසමනාවදී විදේ. උන්දලනේ යවන්න දෙන්නේ මොකද සියලුම ලහර කපාරකට කොට ඇත්තේ මොලේ කොටසේ මොලේ හිතේ නැහැ ඒ නැහැ ඒ නැහැ සිතෙන් වලින් හදවත දක්වා ගමන් කරන හඳ තුළ ලේනක බව හිතන්න වෙන හැලෙස් තුළ සිට හදවත දක්වා. ඒ නැහැ. දැන් හදවතේ ලේ නැහැ, ලේ නැහැ. ලේ නැහැ. හදවතේ මේ ඇසුරු කරගෙන බවාංග සිත පවතිනවා හදවතේ මේ නැත්නම් බවාංග සිත කෝ බවාංග සිත නැත්නම් ශරීරයක් කෝ කියලා බලන්න ඝන කනවරකට සිත පස්සලා වගේ ඔය ලෝකේම නොකෙනෙකුට අති ගැඹුරු සමාධියකට සිතපත් වෙනවා මහා ගණනාකාර ලෝකයක් අප කියන වචනය මේ මාසිට මෙතන වෙලා ගන්න බැරි දක්වනවා. තමාගේ ශරීරය තමාට තේරෙන්නේ නැහැ. ලෝකයක් නෑ පිටතට. සිතෙහි පවතින අත්දැකීම් අප කියන වචනය තමයි. කියන පස්සේ අයින් කරනවා කියලා සිතුම් පැත්තකට ගායනා කරන්නේ. ඒක වඩා ගැඹුරු සමාධියකට පිටපත් යනවා. දැනෙන්න තියෙන මේ පැත්තට දැනෙන ඒකත් සිතින්ම අයින් කරන ගැඹුරු යාන්තම් සාක්ෂියන සිතින් සිතින් අයින් කරන තවත් ගැඹුරු සමාජයක් ඒකත් ඇතිවෙන්නේ කරන්නේ. බය වෙන්න එපා, මැරෙන්නේ නැහැ. අයින් කරන්න. පවතින සත්‍ය නිත්‍ය ධර්මයක් නෙවෙයි වෙනස් වෙනා ගමන කියන අනිත්‍ය වුණා මේක ආත්ම වන්නට පුළුවන් කියලා බලන්න අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි මන සංස්කාරය දෙකට පුරස්කේත වන්නේ ඒ සංස්කාර රතන පිටකම සංස්කාර විරහිත භාවයට පිටපත් වෙනවා. ඕලාරි කෝලාරික සංස්කාර පිට තුළම කපකප කපකප කරමින් ඉතාම සෙවන් තත්ත්වයට පිටපත් කරලා යොමු තත්ත්වයේ තියෙන සංස්කාර ධර්මයන් පිටින් අයින් කළා. සංස්කාර විරහිත නිවන පිටට આવනවා. නාම රූප දෙකම නෑ. උපස්කන්ධය තමයි පිටට දෙන්නේ. ඒ නෑ නාමස්කන්ධයත් නැහැ නාම රූප දෙකම නිරුතේලා සංස්කාර විරහිතේලා නිවිලා දැනසිලා සාන්ත භාවයේ දේශේතර භාවයේ පස්සෙලා සීතී භූතෝස්මේ නිබ්බතෝ සීතලයි නිවිලා මේ තත්ත්වය හතර පහ වෙනසක් දැකෙනවා අන්නය අරණාම රූප වෙන කලාවට පසු ඇතුන සෝනිතාවය අර කල්ම කියව වශයෙන් අනිත්‍ය අනාත්ම වශයෙන් බලබලා ඉතිරිය යනවා මෙන්න මේ සංකේත මුලවෙන්ද මෙන්න මේ දක්නා සිට මේ නාමයේ සහ රූපයේ වෙන වෙන වශයෙන් දෙක දෙක දෙකට වෙන කර ඇතිවන ශූන්‍යතාවය අනිත්‍ය අනාත්මයි කියන මෙහි කරන උදේශයන් ඇති වෙන ඇති වෙන ධර්මානිත්‍ය අනාත්මයි කියන්නේ කරන්නේ පොත්පතේ හෝ ක්‍රියාත්මක කරන්න අප මෙලොවේදී කියා දෙන්නේ ශරීරයේ රූප කොටස් අරමුණු කරගෙන කරන ලබන ඇති කරගත හැකි විපස්සනා සමාධියක්. පොත්පත් වල නැති සමාධියක් අප මේක ඇති කර ගැනීමට ප්‍රථමයෙන් එක්කයි ඇති කර. මෙයා දුන්නා හරියට සාර්ථක කර ගන්නට පුළුවන් කියලා බලන්නට ඒ සාර්ථක කර නැලා නැත්නම් ඒකයි ප්‍රකාශ වෙන්නේ. මේ අය මේ කොටස නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර භාවනාවේ යෙදපවන්නේ. ඉතින් කොටස් මේ දීර්ඝ වශයෙන් කීමට ඇති නිසා ඉතින් කොටස් ඊළඟ දවසට අදසවල් ලබන අද මේ අය මේ දවස පුරාම මේ දක්වා කියා දුන්න ඒ හේසාරෝම ආදී කොටස් වල පටන් අද කියපු ලෝහිතන් වේග කොටස දක්වාම කියා දුන් ආකාරයෙන් දහකමනස්කාර භාවනාවේ යෙදවන්නේ. එකේ කොටස් වශයෙන් විදාන වශයෙන් විදාන වශයෙන් ආකෝ ධාතු ආකෝ ධාතු වශයෙන් දක්වන භාවනාවේ නිරතවන්න. එසේ හොඳට පුරුදු වූාට පසුව මා මේ සතියේ පරිදි සමාත වැටෙන පටවි ධාතු කොටස් වල ආකෝ ධාතු කොටස් ඇති බව හොඳට අවබෝධ වෙනවා නම් ආකෝ ධාතු කොටස පටවි ධාතු කොටසින් වෙනතර මේ වෙනතර මේ ඊළඟට භාවනා කරන්න. උදාහරණයක් කියවනම් එදා අපි කියේ සම්මතියේ සම්මේ පඨවි ධාතුව තියෙනවා ඒක බලනවා ඒක ආපෝ ධාතුව තියෙනවා ආපෝ ධාතුව දෙක බලනවා පඨවි ධාතුව ධාතු මනස්කාරයේ යොමු කරන ආපෝ ධාතුව පසුව කියන ආකාරයෙන් ධාතු මනස්කාර භාවනාවට යොමු කරනවා මනසන්න මත්තව තියෙන පඨවි ධාතිය ඒ තියෙන ආපෝ ධාතිය අර පඨවි ධාතු කොටස් ඉස්සරට තමයි ධාතු මනස්කාර භාවනාවේ නිරතු ආකාරයෙන් මස්සලයට පටවි ධාතුව දෙස බලලා ධාතු මනස්කාර භාවනාවේ යෙදෙනවා. දැන් මේ ආපෝ ධාතු මනස්කාර භාවනාව කියන ආකාරයෙන් ඒ මස්සලයට ආපෝ ධාතු කොටස් දෙස බලලා ධාතු මනස්කාර භාවනාවේ යෙදෙනවා. මේ විදිහට සමාහට වැටෙනවා නම් මේ පටවි ධාතු කොටස් වල ආපෝ ධාතු කොටස් ඇති බව ඒ කොටස් දෙකම අරගෙන එන්නේ නැත්නම් මේක වෙනතර මේ භාවනාවේ යෙදවන්න. ඊළඟට ආපෝ ධාතු කොටස් වලට දැක්කාට පසුව ආපෝ ධාතු කොටස් වල තියෙන අපටේ ධාතු කොටස්. දැන් උදාහරණයක් අද කතා කරපු ඒවද ඒ ඒ කැටි කැටුනක් තියෙන මේ කියන පටලී ගතිය, පස්සන ස්වરૂපය. ඒ අපි දැක්කම මෙන්න පටලී ධාතු. ඒ වල තියෙන ආපෝ ගතිය, මෙන්න ආපෝ ගතිය. විදිහට මේ තහත කොටස් මේ දක්වා කියා දුන්නා වූ මේ කොටස් එකිනෙකක් අරගෙන මේ අය අදවස පුරාම නැවත නැවත භාවනාවේ නිරතවන්නේ විශේෂයෙන්ම පටෝකී සමාධිය යම් කෙනෙකුගේ සිතට ඇති කර ගන්නට හැකි වුණා නම් ඒ සමාධිය තවතවත් දියුණු කර ගන්නට උත්සාහ කරන්නේ ඒ සමාධිය මුළු විශ්වය පුරා පතුරවන්නට පුළුවන් නම් ඒක බොහොම හොඳයි ඒක මා කියා දුන්නේ නැහැ දෙකකට සමාගයේ හැකිතරම් ඈතට ඈතට ඈතට ඈතට පදවන්නට පටන් ගන්නවා. නියමිත නියමිත නියමිත පදවන්නට පටන් ගන්නවා. අභ්‍යාසයේ යකට ආකාශයේ අදක් මොනවා නොකෙන්නේ නැති ඈතට ඈතට යමන ඒ සමාධිය මහා සම්බුදුන් සමාධියක් බවට පිළිසෙපත් වෙනවා ඇති. මේ භාවනා කිරීම තුළින් මේ තුන් වටයට සමාධිය දියුණු වෙනවා ප්‍රඥාව දියුණු වෙනවා. සති සමාධි ප්‍රඥා දියුණු වෙනවා. ඒ සතියෙන් සබල සමාධියෙන් සබල ප්‍රඥාවෙන් සබල නිවනක් නැහැ. මේ කොටස් ඥානව කරන එක මේ අය කරන්නේ කායානුපස්සනා සතිපට්ඨාන භාවනාවේ එක කොටසක්. සාහස මනසිකාර භාවනාව. එම නිසා මේ අය මේක විශේෂ අවධානය යොමු කරමින් නැවත නැවත භාවනාවේ නිරතවන්න. ඒ තුළින් මේ දහස කොටස් දහස කොටස් වශයෙන් අවබෝධ කරගන්න. නාම කොටස් නාම වශයෙන්ම දකින්න. මේ දහස කොටස් වල ආඥාවක් නැති බව නාම කොටස් වල ආඥාවක් නැති බව අවබෝධ කරගන්න. ඒ සියල්ලම ඇතිවෙන පැවතෙන නැතිවන ධර්ම අනිත්‍ය ධර්ම දුක්ඛ ධර්ම. මෙන්න මේ නාම රූප දෙකේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව අවබෝධ වෙන විට මේ නාම රූපයන්ගේ පැවැත්මයි ඒකාන්ත දුක්ඛ සත්‍යය. දුක්ඛ කියලා වෙන කිසිවක් නෑ මේ නාම රූපයන්ගේ පැවැත්ම හැර මේ දෙයන් පිට යැවීමක් අපේක්ෂාවක් සුඛයක් සංදයක් තියෙනවා නම් ඒක තමයි නැවත නැවත මේ නාම රූප ඇති කරන හේතුව සම්දේශත්‍ය. මේක යථාකාරී අවබෝධ කරගෙන මේ නාම රූප දෙක සිටින් අත්හරින්න පුළුවන් නම් මේ අත්හැරීම තමයි මාර්ග සත්‍යය. ඒ අත්හැරීම මාර්ග සත්‍ය වන අතර නාම රූප දෙක දුක්ඛ සත්‍ය වන අතර ඒ කියන බැඳීම සම්දේ සමුදය සත්‍ය වන අතර ඒ සත්‍ය තුන පැහැදිලිව අවබෝධ වුණාට පසුව මේ නාම රූප දෙක හරියට අනිත්‍ය දුක් සමාන වශයෙන් විමසන විට මේවා සියල්ලම නිර්වශේෂ වශයෙන් ශේෂණය නිරුද්ධ වී යනවා ඇති නාම රූප නිරුද්ධ වී යාම තුළින් ඇති වෙන ශූන්‍යතාවය අනිත්‍ය නාම වශයෙන් මෙනෙහි කරන විට නිරෝධ සත්‍ය අවබෝධ වී මේ තුන්වන්තයට නිර්වාණ ධාතු සාක්ෂාත් වීමේ වාසනාව උදා වෙනවා ඇති එසේම ඒවා සෑම දිනක්ම නිවන් සුවම අත්පත් වේවා දැන් සෞඛ්‍ය භාවනාවේ මෙතනට